සාමාන්‍යයෙන් කවුරුත් දැනගෙන තිබෙන්නේ බල පහක් කියලා. සත්‍තා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන මේ පහ. හිරි බල, උත්ප්ප බල, අහිරික බල, අනුත්ප්ප බල කියා තවත් හතරක් දක්වනවා. මේ මිශ්‍රක සංග්‍රහය. ඒ බල කියන වචනයෙන්ම වෙනෙනවා ශක්තිය කියන තේරුමක් එහි තිබෙනවා. එතන බලය කියන්නේ ඒ යම් කිසි විරුද්ධ ශක්තියකින් කම්පා කළ නොහෙන තත්වයේ ධර්මවලටයි බල කියන නාමය. ඒ කියන්නේ මේ ධර්මවලට යම් විරුද්ධ ධර්ම වේ නම් ඒ විරුද්ධ ධර්මයන්ගෙන් සොලවන්නට, කම්පා කරන්නට, දුර්වල කරන්නට බැරි. එයින් මේ ධර්මවලට කියනවා බල. දැන් සද්ධා බලයේ කීවේ අශ්‍රද්ධාව. අශ්‍රද්ධාවෙන් වලක්විය නොහැකි සලවිය නොහැකි සංපාකල නොහැකි ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලයි අනේ විදිහටයි තේරුම් ගන්න ඕන ඉතින් ඒ බල ධර්ම සිතක උපදන චෛතසික ඒවාම මේ නවයක් දක්වා පිළිගන්නේ සද්ධා චෛතසිකය, විරිය චෛතසිකය, සති চৈতසිකය සද්ධා විරිය සති ඊළඟට <clears throat> සමාධි කීවේ ඒකාග්‍රතාව ඒකාග්‍රතාව চৈতසිකය ප්‍රඥා බල ප්‍රඥාවේ කියන්නේ මේ ප්‍රඥා চৈতසිකය ඉරි ඔත්තප්ප ඒවා සෝභන සාධාරණ চৈতසික දෙකක් මේ සද්ධා සති ඉරි ඔත්තප්ප ඒ විදිහට මේ සෝභන සාධාරණ চৈতසික අප නම් කරන්නේ එයින් හිරි උත්පත්ත සෝභන සාධාරණ චෛතසික දෙක. අහිරික අනුත්පත්ත අකුසල චෛතසික දෙකක් නේ. ඒ අකුසල චෛතසික අපි ඉගෙන ගත්තා මෝහෝ අහිරික අනුත්පත්ත උද්ධච්ච. ඒවා ගැන කීවේ අකුසල සාධාරණ චෛතසික. මෝහ අහිරික අනුත්පත්ත උද්ධච්ච. දැන් ඒ අහිරිකයි අනුත්පත්පයි කියන ඒ දෙක. පාපයට ලැජ්ජා නැති බව හා පාපයට බිය නැති බව. කියන මේ ධර්ම දෙක අකුසල පක්ෂෙහි බලවත් ධර්ම දෙක. ඒ අකුසල් සිත බලවත් කිරීමට අතිශයින්ම හේතු වන ධර්ම දෙකක්. දැන් සමහරෙකුට මේ ධර්ම තමන්ගේ අකුසල් සිතෙහි උපදනා වූ අහිරිකය අනුත්ප්පය දුර්වල තත්වයෙන් ඇති වෙනවා. ඊටාම ප්‍රබල තත්වයකින් ඇති සමහර එක් සිටින්නට පුළුවන් යම්කිසි අකුසල කර්මයක් කිරීමට මොන විදිහකින්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඒ තමන් තුළ උපදනා වූ පිරිය උත්ප්පය කියන මේ දෙකේ තිබෙන බලවත්කම හිස් කොට. පිරිය උත්ප්ප. තවත් කෙනෙක් ඒ කෙනෙකු කොහොමදවත් ඉදිරිපත් නොවන යම් බලවත් අකුසල කර්මයන් සිදු කිරීමට නොබා ඉදිරිපත් කිසිදු ලැජ්ජාවක් නැතුව ඉදිරිපත්. දැන් මේ මේ අහිරික අනුත්ප්ප කියන මේ දෙක නිසා ඒ තත්ත්වය ඇතිවන්නේ. සමහර විටක කෙනෙක් යන්නට පුළුවන් ඒ තවත් කෙනෙකුගේ ඇනවීමක් ඇති වූ කල්හි නම් කිසි වරදක් කරන්නේ Taman වෙනුවෙන් හෝ ඒ ත්‍රිස වෙනුවෙන් යම් කිසි වරදක් කිරීමට තවත් කෙනෙකුට පවරන ඔබ කරන්නේ ඒ සමහරු සිරිනවා ඒ අය එයින් පසුබහිනවා එයා කියන එයා දැනත්තා කියනවා නෑ නෑ මට නම් බෑ ඔය වගේ වැඩ කරන්න ඒ අතරේ ඉන්නට පුළුවන් කෙනෙක් ඔයගලන්ට බැරි නම් මම මේක කරන්නම් කියලා එහෙම ඉදිරිපත් කරනවා. දැන් ඒකට හොඳ නිදර්ශනයක් තියෙනවා අර සම්බදාතික චෝරඝාතක පිළිබඳ කතාව. චෝරඝාතක ඒ ඔහුගේ ඒ පිරිස හොරු 500ම අල්ලාගෙන ඇවිත් ඔවුන්ට මරණීය දඬුවම් නියම කළානේ. එවිට ඒ මරණීය බන්ධනය ක්‍රියාවෙහි යොදවන්නට ඕන කළා ඒ ඒ ඒ අයගේ හිස කපා බාන්නට හිස කපා බාන්නට හැකි කෙනෙක් මේ අතරින්ම තෝරගන්න. ඉතින් එකිනෙක කෙනාගෙන් එකිනෙක කෙනාට ඒ අවස්ථාව දුන්නා. කියන්නේ කවුරු හරි මේ වැඩේ බාර ගන්නවා නම් ඔහුට අභේදානයක් ලැබෙනවා. ඒ අලුගෝසු තනතුරක් ලැබෙනවායි. ඉතින් එතන සිටියේ 500 ගෙන් 499 දෙනෙක් බැහැ කිව්වා මේ කටයුත්ත කරන්න. අපි එකට සිටි එකට හොරකම් කළා අය. මොකද කරන්නේ? ඒලා එකිනෙක නාම කිව්වා. ඒ චෝර ඝාතකනේ ඉදිරිපත් කළා කිව්වේ මම බර පාර ගන්නම් කියලා වැඩි. ඉතින් ඔහුට අර ඒ පිළිබඳ වූ ඉරියක් තිබුණාද? ඔහුට තිබුණාද උත්පත්තියක්? මේ කරන් කියන වැඩේ ගැන නෑ. අයිරිකා මුක්පත් කොයිතරම් බලවත් ඇති වෙන්නට ඇද්ද? මේක නිකන් නිකන් අයක් නෙවෙයි. Taman සමග එකට හොරකම වුණත් එකට කටයුතු කළා අය. මිත්‍රයෝනේ. ඒ අයගේ හිස ගසා දබන්නට තරම් සැහැසීමට ඔහුට හැකි වුණේ ඔහු තුල හටගත්ත ඒ අහිරිකය අනුත්ත්වය කියන මේ ධර්ම දෙකේ බලවත්කම. දැන් අන්නේ විදිහට තේරුම් ගන්නට ඕන මේ ඒ අකුසල පැත්ත. ඒ අකුසල පැත්තට ওই දෙක විතරයි බල වශයෙන් දක්වලා තියෙන්නේ නේ. අහිරික අනුත්ත්ව. අහිරික අනුත්ත්ව ඒකාන්ත අකුසල ධර්ම. අනිත්වා සෝබන පක්ෂයෙන් ලැබෙන්නේ සද්ධා යන්නේ. ඇදහිය යුතු දේ ඇදහිීම. ශ්‍රද්ධාව නම් එන්නේ. හැම දෙයක්ම ශ්‍රද්ධාවෙන් කියන්නට බෑ. ඒ සමහර එක් නොඇදහිය යුතු දේවල් අදහනවානේ. මොන විදිහකින්වත් මේ ඇත්තයි කියලා නුවණ ඇති කෙනෙකුට නම් කොහොමදවත් සිතාගත නොහෙන දේවල් අදහන අය සිටිනවා. ඉතින් ඒක ශ්‍රද්ධාව නෙවෙයි. ශ්‍රද්ධාව නෙවෙයි. ඒ අකුසල පක්ෂයේ නැත්නම් නොඇදහිය යුතු දෙයක් ඇදහිීම් වශයෙන් ශ්‍රද්ධාවේ මුහුණුවර ගන්නා ධර්මයක් තමයි අධිමෝක්ෂේ කියන ඒ කුසල් අකුසල් නැත්නම් සෝභන අශෝභන කියන මේ සිත් දෙවර්ගයේම ලැබෙන දෙකොටසෙහිම ලැබෙන චෛතසිකයක් කියනවනේ අධිමෝක්ෂය කියලා. ප්‍රකීර්ණක චෛතසිකයක්. ඒක දැන් අභිමත්ත බහුලෝ කියා පාඨයනවා අපේ බණ පොතේ. සූත්‍රාන්තවලදී එන අභිමත්ත බහුලෝ. එතන අභිමෝක්ෂය බහුලව ඇත්තේ කියලා දක්වනවා. ඒ තැන්වලදී අභිමත්ත බහුලෝ කියා දක්වන්නේ ශෝබන පක්ෂ. ඒ කියන්නේ එතන ශ්‍රද්ධාව බලවත් ඇති වූයේ කියන. ඇති වූ තැනත්තේ කියන අභිමත්ත බහුලෝ කියන්නේ. ඒ අධිමෝක්ෂයේ අකුසල පක්ෂෙහිදී ශ්‍රද්ධාවේ තන ගන්න. ශ්‍රද්ධාවේ මූණවර ගන්න. ඒ කෙනෙකුට ඒ ඒ දෙක වෙන් කර ගන්නට බැරි තරමට. ඒ වෙන් කර ගන්නට බැරි කාහකද? මේ ධර්මයේ පිළිබඳව දැනුමක් නැති කෙනෙකුට ධර්මයේ තේරුම්ගෙන නැති කෙනෙකුට වෙන් කරගත නොහෙන පරිදි මේ ධර්ම දෙකේ සමාන තත්වයක් තිබෙනවා. සමාන බවක් දැන් නොදැයි යුතු දෙයක් අදහන්නේ ඒක ශ්‍රද්ධාවයි කියලා ඒ අය පිළිගන්නවා කියන සමහර විටක ඔවුන්ගේ ඒ කීම ඒ පිළිගැනීම දක්නා වූ තවත් සම්‍යක් දෘෂ්ටිකයකට වුවත් හිතෙන්නට බැරි නෑ මේක ශ්‍රද්ධාව තමයි සත්‍යා කියන්නේ සද්ධාපීති සද්ධා අදහාමි ශ්‍රද්ධාමමි ඉතින් අදහන්නේ ඇදහිය යුතු දෙයක් ඉතින් ඇදහිය යුතු නොඇදහිය යුතු කියන එක වෙන් කර ගන්නට පුළුවන් කමක් තිබෙන්නට ඉතින් අපට එය බොහොම පහසු වෙලා තිබෙනවා මක් නිසාද අපට බුදුදහම ලැබී තිබෙන බැයි බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා දේශනා කොට වදාළ ධර්මය දැන ගැනීමට හැකි අවස්ථාවක් අපට ලැබී තිබෙන බැවින් අපට ඇදහිය යුතු දේ නොඇදහිය යුතු දේ කියන මේ දෙක වෙන් කර ගන්නට පුළුවන්. ඒ නිසා ඒ ශ්‍රද්ධාව පිළිබඳව ඒතරම් ප්‍රශ්නයක් අපට ඇතිවන්නට බෑ. නමුත් ඒ ධර්ම පිළිබඳව නොදන්නා කෙනෙකුන් වෙත එහෙම අයක ශ්‍රද්ධාවෙන් ඇතිවන්නා වූ ඒ අභිමෝක්ෂය ශ්‍රද්ධාව කියලාම උපා ගන්නට ඒ අය ලැස්වන්නට බැරි නෑ. එහෙම සද්ධා ඒක සද්ධා අදහන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ සද්ධා කියන මේ ධර්මය සූත්‍රවල දේශනා කොට තිබෙන්නේම සද්ධාති කථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරකේ සත්තා දේව මනුස්සානං විද්‍රෝ භගවා මෙයමයි සද්ධා විස්තර කරන බොහෝ තැන්වලදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එදින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වූ ඇදහිීම පිළිගැනීම යමෙකුට ඇත්තේ නම් උන්වහන්සේගේ දේශනාව පිළිබඳව පිළිගැනීම ඇදහිීම ඇතිවනවයි කියන එකට අමුතුවෙන් කරුණු කියන්නට ඕන කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන මේ తත්වය අපිට යන්තමින්වත් තේරුම් ගන්නට පුළුවන් වී තිබෙන්නේ කුමක් නිසාද? උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ නිසා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේව දැක්කේ නැහැ. අපි දැක්කේ නැහනේ. ඒ කියන්නේ වහන්සේ වාපු නැසසින් දැක්කේ නැහැ. නැසසින් දැක්කේ. ගන්නෑ අතීතයේදී අපි දැක්කද කියලා. ඒක නෙමෙයි මේ වර්තමානයේදී. අපි දැක්කේ නැහැ. එහෙත් අපි උන්වහන්සේගේ බුද්ධ සුබුද්ධතාව පිළිගන්නවා. ඒ පිළිගැන්මට අපට තිබෙන්නේ මොනවද? උන්වහන්සේගේ ධර්ම. ධර්මය පිළිගන්න. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ පිළිගන්නවා නම් ඊළඟට මේ එනවානේ ඒ ධර්මයට අනුව පිළිපන් සතර මාර්ග සතර ඵල කියන මේ தත්වයන් මේවාට පැමිණුණු නිර්වාණය සාක්ෂාත් කළ ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය අපට පිළිගන්නට වෙනවා අපි පිළිගන්න. එතකොට බුද්ධ ධර්ම සංඝ කියන ඒ රත්නත්‍රය පිළිගත යුතු ඇදැයිය යුතු රත්න තුනක්. දැන් ඒ උන්වහන්සේලා එබඳු තත්වයන්ට ගරියෙන්නට හැකි වූයේ නිකම්ම ආකස්මික වූ විකම සිදු වූ සිද්ධියක් සේද සලකන්නට තිබෙන්නේ. එහෙම ආකස්මිකව සිදු වෙනවා නම් සමහරෙක් කියන විදිහට අපි ඕන කෙනෙකුට හිතුව හැටියේම පුළුවන් වෙන්නට ඕන ඒ මාර්ගඵල අධිගමනයක් ගන්න. එහෙම නෙමෙයි ඒ සඳහා සුදුසුකම් ලබන්නට ඕන. ඒ සුදුසුකම කුමකින්ද මොන විදිහටද ලබන්නට තිබෙන්නේ? සීල සම්පන්නව, සමාධි සම්පන්නව, ප්‍රඥා සම්පන්නව කියා දක්වන්නේ අන්නේ ඒ සුදුසුකම් ලැබූ අයට. ඉතින් මේ සුදුසුකම ඒ තරා පිරමින් ලබා ගන්නට පිළ. සීල සමාධි ප්‍රඥා කියන ඒ ත්‍රිවිධ ශික්ෂාවම සම්පූර්ණ කරගත්ත අය නෙවෙයි සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන සකදාගාමි මාර්ග ඵලයන්ට පැමිණෙන අය. වගේම අනාගාමි මාර්ග ඵලයන්ට පැමිණෙන. ඒවත් ඒවා පුරනවා. නමුත් සම්පූර්ණ කළේ නැහැ තාම. එනිසා සීලේසේව පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් මත්තසෝකාරී පඤ්ඤාය මත්තසෝකාරී එහෙම කියන්නේ ඒ සීලය සම්පූර්ණ කිරීමේ යෙදුණා සීල් පිරුණා ඒ සමාධිය මත්තසෝකාරී ඒ කියන්නේ මාත්‍රයක් සමාධි මාත්‍රයක් සම්පූර්ණ නෙමෙයි සමාධිය යම් තරමකට උපදවාගෙන ඒ වගේමයි ප්‍රඥාව. සම්පූර්ණ කලේ නැහැ. ඒ සෝවාන් සකදාගාමී කියන වේදනාව ඒ తත්වයයි. ඊළඟට සීලේසේව පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් පරිපූර්ණකාරී පඤ්ඤාව මත්තසෝකාරී කියලා දක්වනවා අනාගාමී රහතන් වහන්සේ තමයි ඒ සීල සමාධි ප්‍රඥා කියන තුනම සම්පූර්ණ දැන් එයින් පෙනෙන්නේ ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන් වැඩිම තමයි මේ ලබන්නට තියෙන සුදුසුකම. ඉතින් ඒවා ඒ කෙනෙක් එක දවසකදී එක ජීවිතයකදීම කලයි කියලා එහෙම දක්වන්නට බෑ. එහෙම බෑනේ. දැන් ඒ මේ වර්තමානයේ ඉපද සිටින මේ අය පිළිබඳව අප හිතාගත යුත්තේ මේ ජීවිතයෙන් පමණයි කියලාද නෑ මීට పూర్වයේදී ලබා තිබෙන ජීවිත සංඛ්‍යාව මෙකමනයි කියලා කාහටද කිව හැකියි ඔය කාලය තුලදී කොයිතරම් මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම සඳහා වූ වැඩපිළිවෙලක යෙදෙන්නට ඇත්ද මේ ඒ ඒවා එහි යෙදෙනවා ඒ අතරේ අනිත් පැත්තටත් යනවා කොහොමනේ ගමන නේ දිගටම ආවේ නැහැ පටිසෝතගාමි මාර්ගයේම පුරමින් අනුසෝතගාමි මාර්ගෙහි ගමන් කළා අනුසෝතගාමි කියලා කියන්නේ ඒ ලෝභය කියන රාගයෙන් යුක්ත වීම සහ අකුසල ධර්මයන්හි යෙදීම ඒකයි අංශෝතගාමී කියන එකනාව දක්වා අකුසල ධර්ම කියන්නේ දන්වන අකුසල් කය වචන සිත කියන තුන් දොරින් සිදු කරන අකුසල් අනිත් එක තෘෂ්ණාවට යටත් පැවතුම් ඇතිව විසීම නේ රාගයෙන් කරන අනපරිදි ක්‍රියා කිරීම ඒකනේ දැන් ප්‍රත්‍යඥ තත්ත්වය තත්ත්වය ඉබඳු තත්වයක් ප්‍රත්‍යඥාය කියන්නේ ඒ ප්‍රධාන වශයෙන්ම ඒ රාගේ නැත්නම් তৃෂ්ණාවේ අනුසකට යටත්ව ක්‍රියා කරන තනත්තා. ඉතින් එහෙමනම් ඔහුගේ ක්‍රියාකලාපය හිතම අනුසෝතගාමී පුද්ගලයා. එතකොට ඒ රාගයෙන් නැත්නම් তৃෂ්ණාවෙන් তৃෂ්ණාවේ අනුසකට යටත්ව ක්‍රියා කරන විට ඒතනත්තා කාය දුස්චරිතවලට වාග් දුස්චරිතයන්ට මනෝ දුස්චරිතයන්ට කියන මේ ත්‍රිවිධ දුස්චරිතයන්ට වැටෙනවා ඒ අවස්ථාවල. අන්න ඒතනත්තා තමයි අනුසෝත ගාවී පුද්ගලයා. ඒකට අනුසෝත ගාවී කිව්වේ මේ ගංගා ජලය ගලා යන පැත්තටම යන කෙනෙක්. නැත්නම් ඒ සංසාර සංසාර මාර්ගයක් තිබෙනවානේ. ඒ සංසාර මාර්ගෙහිම ගමන් කරන කෙනෙක්. අනුශෝකගාමී කියන්නේ. පටිශෝකගාමී පිළිවෙතකයි පිළිවෙතකයි අප යෙදෙන්නට ඕනේ. මේ පටිශෝකගාමී පිළිවෙත නම් কৃষ্ণාවේ අනසකයට විරුද්ධව යන ගමනක්. তෘෂ්ණාවට වසඟව යන ගමනක් නෙවෙයි. ඒ අවස්ථාවවලදී තෘෂ්ණාවට විරුද්ධව යන විරුද්ධ ගමනක්. ඒ වගේම අකුසල ධර්මයන්ට විරුද්ධ ගමනක්. ඒ නිසායි කුසල කියන මේ ධර්ම විස්තර කරන්නේ නැත්නම් කුසලෙහි කෘත්‍ය දක්වන්නේ අකුසල් දුරු කිරීමයි කියන. අන්න ඒ සඳහා කෙනෙකුට නැතිවම බැරි අවශ්‍යයෙන්ම තිබිය යුතු ධර්මයක් තමයි සද්ධා. සද්ධා. ඒ ඇදහිීම, ඒ පිළිගැනීම, ඒ විශ්වාසය තිබෙන්නට ඕනේ. නමුත් මේ පිළිබඳව සමහරෙකුට සමහරෙකු කියනවා, සමහරෙකුට තිබෙනවා ඇඟීමක්. ඒ අපට මේ කාරණය තේරෙනතුරු, වැටහෙනතුරු ඒ එක එකක් අප පිළිගත යුතු නැහැ. එහෙමත් හිතනවා. සමහරව හිතනවා තාම දැන් අපි ගියමු අපි මැරි උපදිනවා කියන එක නැත්නම් පුනර්භවය ඒ පුනර්භවය කියනවාද කියලා ඇහුවම සමහරෙකු උත්තර දෙන්නේ දන්නේ නැහැ. දන්නේ නැහැ. පිළිගන්නවද කියලා ඇහුවම එහෙම පිළිගැනීමකුත් නැහැ කියලා. දැන් එහෙම පිළිගැනීමකුත් නැහැ කියන විට මොකක්ද ඉතිරෙන්නේ? ඒ පිළිබඳව දැනවදාරා යම් උතුමෝ ප්‍රකාශ කර තිබෙනවා නම් ඒ ප්‍රකාශයන්වත් මා පිළිගන්නේ නැති කියලා. අන්න එතන ලොකු වරදක්. ඒක ලොකු වරදක් නේ. දැන් ඒ නැත්ති දිල්ලං ආදි වශයෙන් එන ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිෙහි අන්තිමට එන්නේ නැත්ති ලෝකයේ සමනබ්ධාත්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා ඒ හිමංච ලෝකං කරංච ලෝකං සයන් අභිඥා සච්චිකත්වා ප්‍රවේදෙන්ති ලෝකේ තමන්ගේ විශිෂ්ට නුවණින් මෙලොව පරලොව කියන මේවා දැනගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත්තේය කියන මෙහෙම විද්‍යා දෘෂ්ටියක් කෙනෙකුට තිබෙනවා. අන්න ඒ ඒකට වැටිලායි මේ පිළිගන්නේ නැත්තේ. එහෙම නැත්නම් පිළිගන්නට ඕනනේ. ඒ ගෞතුරා බුදුරයන් වහන්සේ නම දේශනා කොට වදාළ ධර්මයක් තිබෙනවා. ඉතින් සමහරු කියනවා මේ ඊට මේ මේ දේවල් ඇති වෙලා තිබෙනවා නෑ හොඳයි ඇති වෙලා තිබෙනවා අයින් කරලා ඒ හරි දේවල් ගන්න හරි දේවල් ඉතින් උන්වහන්සේ තමන් වහන්සේ ලබා තිබෙන ඒ නුවණ පිළිබඳව දේශනා කරනවා සේයථාපි වික්කවේ ද්වේ අගාර සම්දිද්වා තත්ත චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සෙය මනුස්සේ ගේහං පරිසම්තේති වික්ඛමන්තේති. අනුසංකරන්තේති අනුවිතරන්තේති. ඒව මේවාහං කෝ භික්ඛවේ දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මාංශකේන සත්තේ පස්සාමි කවමානේ උපජ්ජමානේ දීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මූපගේ සත්තේ ප්‍රකාශ දැන් ඒක පිළිගන්නේ නැත්නම් එයින් අදහස් කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණක් පිළිගන්නේ නැති. එහෙමනම් බුදු කෙනෙකුට හැර ඔය කරුණ පිළිගන්නට ලැබෙන්නේ නැහැ. ඒක නෙවෙයි. ඒකටයි ඒ ශ්‍රද්ධාව ඕන කරන්නේ. සද්ධා ජාතෝ උපසංකමති. එහෙම එනවනේ. ශ්‍රද්ධාව හටගත් කල්ලි තමයි නැවත නැවත ඉලඹෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වෙතට හෝ මහන්සියගේ ධර්මයේ කියා දෙන කෙනෙකු වෙතට හෝ ඒ ඉලඹීම ශ්‍රද්ධාව ඇති වුණොත් සිදුවන. උපසංකමන්තෝ සෝතං ඕදාහන්ති. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඔය විදිහට එන්නේ. උපසංකමන්තෝ කෛරුපාසං. කෛරුපාසන්තෝ සෝතං ඕදහ. සෝතං ඕදහන්තෝ ධම්මං සුමාත්. සුත්වා ධම්මං ධාරේත්. ඔය විදිහට එනවනේ. ඒ ධර්මය මතමා ප්‍රමාණ කරගන්නට තිබෙන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ඒ වහන්සේ පිළිබඳව අපට මේ කරුණ සිතා ගන්නට පුළුවන්. උන්වහන්සේට වමනා කළේ නැහැ. මේ තමන් වහන්සේගේ අනුගාමික පිරිස මේසා විශාල පිරිසක් ඉන්නවයි කියලා. එහෙම දැක්වීමේ වමනාවක් නැහැ. උන්වහන්සේට මේ දැන් සමහර සිටිනවා මේ වර්තමාන හිත එහෙම කරන අය සිටිනවා. මා දන්නවා එක අවස්ථාවකදී එක මහත්මයෙක් ඒ තනත්තා කරමින් සිටි රක්ෂාවත් අත්හැරලා පිට රටක සේවය කරලා ඒ රක්ෂාවත් අත්හැරලා තරුණ වියහිදීම මහාන වෙන්නට අදහස් කළා. ඒතරත්තා ඒ එහි ඉඳලා එනකොට එහි වාසය කරන නායක හාමුදුර නමකගෙන් ලියවනතුත් අරන් ඇවිත් අපවත් හම්බ වුණා. ඉතින් අපි කිව්වා ওই විදිහේ අදහස්. සමහර විටක තුරුණු වයසේදී හදිසියෙම ඇති වෙනවා. නමුත් එක පාරටම ඒ අදහසට ඉඩ දෙන්න එපා. තව ටිකක් ධර්මය ඉගෙන ගන්න. ඉගෙනගෙන ශාසනය ටිකක් තේරුම්ගෙන ඔය පියවර ගත්තට වරදක් නෑ. සමහරු සිටිනවා හදිසියේම ඇති වුණු අදහසක් නිසා මහාන වෙලා නොබෝ කලකින් මේ මහානකම එපා වෙලා ආපහු එනවා. ඒ නිසා මේ ඉක්මන් වෙන්න ඕන අපි දන්න තැන් ටිකක් තියෙනවා. එහෙම තැනකට උගාකට යන්නට පුළුවන්. අද අනුස මේ අවවාදයක් කළා. පොත්පත්ෙම දීලා. නමුත් අර අදහසමයි කරගත්තා. ඉතින් ස්ථානයක මහන වුණා. මහන වුණාට පසු මේ කොළඹට ඇවිත් එක තැනක වස් කාලය ගත කළා. ඒ කාලයේදී මේ මහන වුණු ඒ තරුණ ආම්තුරු අංග ඒ මහාන කරගත්ත නායක හඳුරු තමන් වහන්සේව දකින්නට එන අයට ඒ කියන්නේ බණ අහන්නට එන නැත්නම් දන් දෙන්නට එන ඒ අයට හැමතිස්සෙම පෙන්නනවා මේ ඉංජිනේරු මහත්තයෙක් වෙලා හිටිය කියලා මේ නොයේ මේ ඉතින් මම දැක්කා ඒ තනත්තා ඒ කුලියමන මහාන කම ඉඳිනවා මාව ප්‍රදර්ශන භාණ්ඩයකටයි පාවිච්චි කරන්නේ. මම ප්‍රදර්ශන භාණ්ඩයකට පාවිච්චි කරනවා. මේ එනේන අයට මේ විදිහට කියලා පෙන්නනවායි. මේ මම මහන උනේ මොකටද? දැන් මම අහන මගෙන් ප්‍රශ්නේ ඒකයි. මම මහන උනේ මොකටද? එක්කෝ මට බණ දහම් ඉගෙන ගන්නට තිබෙන්න ඕන. එහෙම නැත්නම් භාවනාවෙහි යෙදෙන්නට අවස්ථාව තිබෙන්නට ඕනේ. මේ දෙකම නැතුව මා කරන මහානකම මොකක්ද? කියලා ලියන්න. ඉතින් අපි ඒ ඒ හාමුදුරුවන්ගේ පුංචි අම්මා කෙනෙකුට ඉවල තිබුණේ. පණිවිඩයක් යවුවා කිව්වා ඉතනට කියන්න කලබල වෙන්න දෙපයි. ඒ සුදුසු තැනක් එහෙමනම් සොයාගෙන මේ ජීවිතේ තවදුරටත් කටයුතු කරගෙන යන්නට පුළුවන් වේවි කියලා. නෑ ඇරුවේ නෑ සිංහලයා. එයා ඉතින් මේ දැන් එතන තියෙන්නේ මේ තනත්තා පිළිබඳව කියන එක ලොකු එකක් කියලා. ඒක ඕනේ නෑ මේ ශාසනය කියන එක. අල්පේච්ඡ ශාසනය. මේ ලොකු කම් ආදී ආරෝම පෙන්වන්නට දෙයක් නෙවෙයි. දැන් වෙනකක් තබා උපාලි කියන ඒ ගෘහපතියා. බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. උගත් කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක්. නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ශ්‍රාවකයෙක්. බුදුරජාණන් වහන්සේ වෙතට ඔහුව යැව්වේ බුදුරජාණන් වහන්සේත් සමග වාද කරලා උපාලි දිනයි කියන අදහස ඇති. ඉතින් කතා කරලා Taman වාදයෙන් පෙරදිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුත් වුණා. ශ්‍රාවකයෙක්. ඉතින් මහාන මේ මේ ශ්‍රාවකභාවය ප්‍රකාශ කළා. කිව්වා එහෙම කලබල වෙන්නට ඕනේ නැtei. ඔබ වැඩි ඥාත මනුස්ස ඥාත මනුස්ස කියන්නේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ වැඩි ප්‍රසිද්ධ අය ඒ විදිහට ඉක්මන් වෙන්නට එපා. ඉතලා කල්පනා කරලා බලන්න. මේ ස්වාමීන් මම තවදුරටත් පැහැදුනා යෝ කතාව නිසා. ඉතින් නිගණ්ඨනාථ පුත්‍රයන් කියන ඒ නිගණ්ඨේන්ට ඊට පස්සේ දන් දෙන්නේ නැtei කියනවා. යොමු කරන්න එපා. ඔවුන්ට ඉස්සර වගේම දම් වෙන්නට ඒ කියලා බුදුහාමුදුරුවෝ. ඔහුගෙන් ඔහුට කිව්වා. ඒ ස්වාමීන් ඉස්සර වගේ අර ගෞරවාන්විතව දම් වෙන්නේ නැtei කියලා ඊට පස්සේ. දැන් එහෙම තැන්වලදී පේනවා මේ බුද්ධ ශාසනය බුද්ධ ශාසනය ඒ මේ ලොකුකම් ආදී මේවා ගැන සිතන්නට තිබෙන එකක් නෙවෙයි. ධර්මයයි ප්‍රධාන කොට ගන්නට පිට. ධර්මයටයි ගරු කරන්නේ. ධර්මයට ගරු කරන්නේ. පුද්ගලයන්ට නෙවෙයි. පුද්ගලයාය කියන එක ඒ ධර්මයේ නිසා ලැබෙන තත්වයක් වෙන්නට ඕනේ පුද්ගලයාට ගරු. දැන් බුදුරජාණන් වහන්සේට අපි ගරු කරනවා. උන්වහන්සේ බුද්ධ. ඒ බුද්ධ වූයේ කුමක් නිසාද? උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කොට වදාළා. වදාලා ඒ මාර්ගය ලෝකයාට ප්‍රකාශ කළා. ඒ නිසා වහන්සේ යම් තාක්කල් වහන්සේ ඒ ශාසනය පවතී. ඒ තාක්කල් වහන්සේ සකල ලෝකයාගෙන් ගෞරවය ලැබී. පින් සිදු කරගන්න තියෙන්නේ. සමහරුන්ගේ අදහස ඒකයි. පින් සිදු කරගන්නට කිව්වම තිබෙනවා ඒ පින පිළිබඳ වූ ලෝභයකුත් එතන ඇතිද. ඒක නෙවෙයි. පින සිදුවෙනවා අපට. නමුත් ඒකද මේ ගරු කිරීමට කාරණේ. පින් සිදුවන නිසා. අපි දන් දිය යුත්තේ පින් සිදුවන නිසා. ඒ පින සිදු වෙනවා. හැබැයි පින් සිදු වෙනවා කියන්නේ අපිට පිළිදෙන්නට ඕනේ පිළිගැනීමක්, විශ්වාසයක්. මේ කරන දේ කර්ම කුසල් හෝ අකුසල් කියන මේ කර්ම නිසා ඊට ලැබෙන විපාක තිබෙනවා. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය තිබෙන්නට ඕන. කම්මස්සගත. ඒ අපි කරන යහපත් ක්‍රියාවලදී අපට කුසල් සිත් හටගන්නවා. ඒ කුසල් සිත් හටගන්න අවස්ථාවලදී අපිට ඒ කර්මයක් ඇති වෙනවා. ඒ කර්මයෙන් අනාගතයේදී විපාකයක් ලැබෙනවා. ඒ පිළිගැනීම තිබෙන්නට ඕන. නමුත් මේ පිනම පමණ අපේක්ෂා කොට නද ධර්ම යම් කිසි යහපත් දෙයක් කරන්නට ඕන. නෑ ඒ පිනම යහපතක් සල්කන්න. ඒ නිසා ඒ මාර මාර්යාවේ බුදුරජාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ ගෞතමයන් තාපස තුමාත් ප්‍රකාශ කළා මේ කරදර කරා විඳින්නේ නැතුව දුක් විඳින්නේ නැතුව ආපහු ගිහින් පින් කරන්නට ඒ කියලා. උන්වහන්සේ වදාළනේ මට පින් එපයි කියලා. උන්වහන්සේ ඒ පින් එපයි කිය උන්වහන්සේට පින් ඕන තරම් තිබුණා. අනිත් එක උන්වහන්සේ මේ පින් සඳහා නෙවෙයි මේ කටයුත්ත කරන්නේ. ඒ කියන්නේ පින් වලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? සැප. සැප. සාසාරික සැප. ඒක නෙවෙයි උන්වහන්සේගේ බලාපොරොත්තුව. ඒක තේරුම් ගන්නට ඕනේ. පින් පින් සිදු වෙන්නට බෑ ඒ ශ්‍රද්ධාව නැත්නම්. ඒකත් තේරුම් ගන්න. ඒ කර්ම කර්මඵල පිළිබඳ වූ විශ්වාසයේ කියන ඒ ශ්‍රද්ධාව නැතිව කරන දේවල් වලින් පින් සිදුවන්නේ නැහැ. ඒ කර්ම කර්මඵල විශ්වාසයේ තියෙන්නට ඕනේ යටත් පිළිස්සෙ. එතකොටයි පින් සිදුවන්නේ. පින් සිදුවන්නේ. දැන් නමුත් ඒ පින්ම අපේක්ෂාවෙන් නෙවෙයි ඒ දේ කළ යුතු. දැන් අපි ගන්න අපිට අසරණේකු මුණ ගැසෙන. එතනත්තා දුර්වල වෙලා ඉන්නවා निराහාර කම නිසා ආහාර නොලැබීම හේතු කොටක. ඔහුට ඒ වෙලේ දිය යුතු දෙයක් දෙන්නේ නැතිව අපි හිතුවොත් මොහුට මේ දැන් දෙන එක මම මීට වඩා ආනිසංස පින් ගඩා සිදුවන කටයුත්තකට යොදනවායි කියලා එහෙම හිතාගත්තොත් ඒක වැරදි. ඒ එතකොට Taman අර පිනක තියෙන ලෝභය ගැනයි ඒක. එහෙම නෙමෙයි ඒ අසරණය ඒ අවස්ථාවේදී Tamanගෙන් පිහිට ලැබිය යුතු කරත්තා නේ? ඒ නිසා තමයි අර ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව යන්නට ඕනේ කියන්නේ නුවණක් තිබෙන්න. එතකොට හරි දේ කරන ඒ කල යුතු අවස්ථාව. කල යුතු අවස්ථා තියෙනවානේ. දැන් සමහර විටක කරන්නට තිබෙන අවස්ථාව මගහැරුණට පස්සේ ඒ ගැන හිතන්නේ. එහෙම හිතන අය සිටිනවනේ. කියනවනේ මට ඒ වෙලෙ මෙහෙම කරන්නයි තිබුණේ. එහෙම පස්සේ කියන්නේ. ඒ පස්සේ කියන්නේ එලෙලේ ඒ කරන්නට ඕන දේ Tamanට දක්වන නුවණ අර කෙවිත වශයෙන් පාවිච්චි කරන නුවණ එවෙලේ ඇති උනේ නැහැ. නුවණට තිබෙනවනේ පතෝදෝ කියලා නම. පඤ්ඤා පතෝදෝ කියලා කියන්නේ කෙවිත. ඒ කියන්නේ ඒ කෙවිතෙන් එකක් එක තේරුමක් තමයි වැරදි පැත්තේ යනකොටම කෙවිතෙන් නැනලා හරිගත්තට ගන්නට පුළුවන්. අනිත් එක යම් කිසි දෙයක් කළ යුතු අවස්ථාවේදී ඒ දේ කරන්නටයි දැන් අවස්ථාව කියලා කෙවිතෙන් නැනලා දක්වන්නට පුළුවන්. ඒ විදිහේ ධර්මයක් නුවණ. අනේ ඉතින් ඒ ශ්‍රද්ධාව කවදාවත් නැති කරගත යුතු ධර්මයක් නෙවෙයි. ඒ වගේම කෙනෙකු තුල තිබෙනා වූ ශ්‍රද්ධාව තවත් කෙනෙකු නොයේ දේවල් කියලා නැති කල ඉස්සක් නම් නොවේ. ඒ මොකද ශ්‍රද්ධාව අනිත් ඔක්කොම ಗುಣධර්ම තමා තුල ඇති කර ගැනීමට මුල පිරෙන ධර්මය. ඒ තමයි මුල් වෙන ධර්ම. අනිත් ඔක්කොම ಗುಣධර්ම මේ ශ්‍රද්ධාව තිබෙන කෙනෙකුට උපදවා ගන්නට පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාව නොසලකා හැරිය යුතු තත්වයක් නෙවෙයි. එහෙම නැත්නම් එහෙම ශ්‍රද්ධාව තිබෙන එක්කෙනා නිකන් මෝඩයෙක් කියලා මේ නිඳා කරන්නට සුදුසු ධර්මයක් නෙවෙයි මේ ශ්‍රද්ධාව. ඒක බලයක්. එතකොට කොයි තරම් ශ්‍රද්ධාවට ප්‍රතිවිරුද්ධ ශ්‍රද්ධාව කෙනෙකුගේ නැතිවීමට හේතු වන කරුණු කොයිතරම් කීවත් ඒ තැනත්තාගේ ශ්‍රද්ධාව සොලවන්නට සොලවන්නට බෑ අන්න ඒබඳු ශ්‍රද්ධාවක් තමයි සද්ධා බලය දැන් විරිය බලය කියන්නේ වීරිය වීරියක් ඕන කරන්නේ විරිය කියන්නේ සිත ඔසවා තබන ධර්මය පග්ගහ කිච්ච කියලා කියන්නේ පග්ගහ කිත්තේ. ඔසවාත. ඒ මොකද සිත නිතර දුර්වලයාගේ සිත නිතර රැකෙනවා. කියන්නේ දුර්වලයයි කියන්නේ ශාරීරික වශයෙන් නෙවෙයි. මානසික වශයෙන්. ඉතා මේ සුළු බාධාවත් ඉදිරිපත් වුණත් තමා කරගෙන ගිය කටයුතු සියල්ලම ඒ එක කුඩා බාධාව නිසා අත්හරිනාය සිටිනවනේ ලෝකෙහි. ඒක දුර්වලකම. ඒ දුර්වලකම වීරියේ නැතිකම නිකුත්. වීරිය ඒ අවස්ථාවේදී වීරිය ඕන කරන්නේ. දැන් වීරිය ඕන කරන අවස්ථාවක් තිබෙනවනේ. ඒකනේ උන්වහන්සේ ඒක අවස්ථාවකදී වදාරා තිබෙනවා. ඒ කෙනෙකුගේ කාමය කියන කාමය කියන්නේ ශක්තිය. ඒ චිත්ත ශක්තිය. ඒ එතන කාම කිව්වේ මේ වීරියමයි. බලාගත හැකියේ විපත්තියකදී. විපත්තියක. දැන් එහෙම විපත් සිදු වෙනවනේ කියන්නේ අපට නේ අපට කියනවා විපත්ති දක්වන තැනදී බුදුරජාණන් වහන්සේ වෙසන වශයෙන් දක්වලා තිබෙනවා ඥාති වසන, භෝග වසන, සීල වසන, ධිට්ඨි වසන ඔය අපි වශයෙන් වසනයන් දක්වා විපාක. දැන් එහෙම විපත්ති සිදු වුණාම මුළු ලෝකයම Tamanට නැතිව ගියා වගේ මහත් පීඩාවකට කෙනෙක්පත් වෙනවා. එබඳු අවස්ථාවකදී තමයි වීරය ඕන කරන්නේ. ඉතින් බොහෝ දෙනෙක් එහෙම යට වෙන්නේ නැහැ. වීර්යය ඇති කරගෙන නැගී සිටිනවා. ඒ නැගී සිටීමේ ශක්තිය තියෙන්නේ වීර්යයේ. එතකොට වීර්ය බලය කීවේ කුසීත බවින් ඕසජ්ජ කියන්නේ කුසීත බවනේ. කුසීත බවින් මැඩලිය නොහෙන පරිදි දියුණු වූ බලවත් වූ වීර්යයට කියනවා වීර්ය බල. ඒ වීර්ය කියන එකත් ඔය ආශ්‍රය නිසා ඒ ගති මිනිසුන් තුල ඇති. ඒ නිසා මේ දැන් ආශ්‍රය කරන්නට කියන්නේ ආශ්‍රය කරන්නට ක්‍රියා දක්වන්නේ කාවද? කියනවානේ එක්ක Taman හා සමානයි එහෙම නැත්නම් Tamanට වඩා උසස් කෙනෙක්. ඒ උසස් කෙනෙක්ෙන් දැනගන්නට ඕනේ මේ ಗುಣ ධර්ම පක්ෂය ගැන නෙවෙයි කියන්නේ. ඒව ගැන නෙවෙයි. ಗುಣ ධර්ම පක්ෂය. ඒ මොකද එහෙම කියන්නේ? Taman මේ අසුර නිසා පහළට යන්නේ නැහැ. ඒකයි. ඒ ආශ්‍රයෙන් තමා පහකට වැටෙන්නේ නැහැ. ඒ නිසායි සමානීකු නැත්තම් උසස් කෙනෙකු අසුර කරන්නේ කියන්නේ ඒ ಗುಣ ධර්මාතින් Taman පහළට වැටෙන්නේ නැතිව ඉන්නේ. එහෙම ලැබුණේ නැත්තම් මොකද්ද කරන්නේ කියන්නේ? තනිව ඉන්නේ කියනවා චරංචේ නාභි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිස නත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා දක්වා ඉතින් එතකොට ඒ තුන ධර්ම වැඩිමෙහි නියුක්ත වූ වන් ඇසුරු කරනකොට අනිත් අයටන් ඒක බෝ වෙනවා ඒ කියන්නේ මේ නරක ගති බෝ වෙනවා වගේම හොඳ ගතියත් බෝ වෙනවා. හැබැයි නරක ගතිය ඉක්මනට බෝ වෙනවා. හොඳ ගතිය අමාරුවෙන් බෝ කර ගන්නට වෙනවා. දැන් අපි දන්නවනේ මේ කොයිතරම් ලේසිද කවුරු හරි තරහ ගින් සමාධියා තරහෙන් බැලුවොත් බැලුවොත් මොකක්ද Tamanගේ ප්‍රතිචාරය බොහෝ විට වන්නේ? ඒ බඳු තරහවක් තවම කැප කරගන්නනේ. ඉතින් අර තරහව තවම බෝ කරගන්න. ඒ වගේ ලේසිද කෙනෙකුගේ තිබෙන ශ්‍රද්ධාදී අනිකුත් ධර්ම තවත් කෙනෙකු තුල බෝ කරගන්න. ඒක ලේසි නෑ ඇච්ච. තරම් ලේසි නෑ. නමුත් ඒක බෝ කරගත හැකි ආශ්‍රයෙන් මේක දෙනවා. දැන් එහෙම වීරිය ගැන වීරයට එහෙම හොඳ ඇසුරක් තියෙන්න ඕනේ. වීරයවත් කියන්නේ. ඒ ಗುಣධර්ම පිරීමේ සිත ඔසවා තබන ලද එබඳු වීරියක් ඇති අය ආශ්‍රය කරන්න. අර එක්තරා හාමුදුරුවමක් ඒ බුද්ධ කාලෙහිදී මහානගම මතක විමලද කුඩ කියලා නම මහාන වෙලා ඒ තමන ආශ්‍රය කළ ඒ ස්තවිර හාමුදුරුවෝ බොහෝම කුසීත කෙනෙක්. කම්මැලි කෙනෙක්. කල්පනා කළා මේ මම මහණ වුණේ මේ මේ සඳහාද. මේ හම්බුවන් සමග එකට වාසය කිරීමෙන් මගේ වැඩෙන්නේ නැහැ කිසිදු ගුණයක්. මහණ කම ලැබිය යුතු ඵලය මට ලැබෙන්නේ. කියලා ඒ හම්බුන් අත්හැරලා ගියා. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇසුරු කරන්නේ. පිනතුන් දන්නවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ දුතාංග ධර දුතාංග ධරයන් අතර හිතවාදී නම් හිතවාදීන් අතර අග්‍රස්ථානය ලබාගත් හමුදු. ඒ ඇසුරට පත් වෙලා නබෝ කලකින් සියලු කෙලසුන් නසා රහත් වුණා. ඊළඟට කල්පනා කළා දැන් රහතන් වහන්සේගේ தත්ත්වය ප්‍රකාශ වෙනවානේ අර කීනා ಜಾති විසුතං භ්‍රමචරියං අතං කරණීයං නාපරං සත්තාය කියන්නේ. ඒ ක්ලේශ ප්‍රහාණය පිළිබඳව ඉදිරියට කරන්නට දැන් දෙයක් නැහැ කියන එක උන්වහන්සේලා දැනගන්නවා. මොකද අර ප්‍රහීන ක්ලේශ ප්‍රතිවීක්ෂාව තිබෙනවා මේ ඊට පස්සේ ඉතිරි වුණු කෙලෙස් නැති බව උන්වහන්සේලා දකිනවා. එබැවින් තව කරන්නට දෙයක් නැහැ. එහෙත් අන්‍යයන්ට උපකාර කළ හැකි. අන්‍යයන්ට යහමඟ දක්වන්නට පුළුවන්. ඒ නිසා උන්වහන්සේ නැවත පැමුණා අර කලින් ආශ්‍රය කළ අර කම්මැලි හාමුදුරුවෝ. අවිත් ප්‍රකාශ කළ ගාථාවක් ඇටියට දැක්වෙනවා. පරිත්තං දාරු මාරුය පරිත්තං දාරු මාරුය යථා සීදේ මහන්නවේ එවං කුසීත මාගම්ම සාදු ජීවිති සීදති තස්මාහං තස්මාතං පරිවජ්ජේය කුසීතං හීන දීවියං පවිදිත්තේහි අරියේහි පහිතත්තේහි ඡායි නිච්ඡං ආරද්ධ දිරියේහි අන්විතේහි සහවස්ස පරිත්තං දාරු මාරුය යථා සීදේ මහන්නවේ කෙනෙන් මුහුදට වැටුණු කල්හි තමාගේ ශරීරය ජලයේ මතු පිට තබා ගන්නට තරම් නොකොහසත් කුඩා වී කැවැල්ලක් අල්ලගත්තා නම් ඒ තනත්තා මුහුදේ ගිලෙන්නේ යම්සේද එසේම කුසීත තැනැත්තෙකු ඇසුරටපත් වුනාම සාධු යහපත් ජීවිතයක් ඇති කෙනෙකු වුවද මේ සංසාර සාගරෙහි ගිලෙනවා. එබැවින් එබඳු කුසීතයන්ව අත්හරින්නේ. අස්මාතං පරිවජ්ජය. කුසීතං හීන වීරියං. එහෙම අලස වීරය නැති එබන්දන් අත්තරින්ද පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි යාහි පවිවිත්තේහි කීවේ ඒ ඝන සංගණිකාවෙන් දෙන්න තනිව නැත්නම් මේ කෙලස් කපාලීමේ කෙලස් දුරු කර ගැනීමේ වැඩ පිළිවෙලක යෙදෙන තනන පවිවේකයේ කියන එක කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් දක්වන්නේ. ඒ ප්‍රිය කරන ඒයින් යුක්ත වූ අරියේ පහිතත්තේහි පහිතත්තේහි කියන්නේ නිවන කරා මෙහෙයන ලද සිත් ඇති. පෛවිත්තේහි අරියේහි පහිතත්තේහි ඡාහි ඡාහි කියන්නේ ධ්‍යාන භාවනා කරන ඒ කියන්නේ භාවනා වඩන යාහි නිච්ඡං ආරද්ධ විරියේයි නිරතුරුම අරමන ලද වීරයෙන් යුක්තව සිටින. ඒ කියන්නේ වීරයේ කොයි වෙලාවකවත් නැති කරගත්තේ නැහැ. වීරයෙන් යුතුවම ක්‍රියා කරන, කටයුතු කරන. ඒ වීරයෙන් යුතුව මොනවාද කරන්නේ? අර ජාහිලියේ දැවුම් වඩන භාවනා කරන. ඉච්ඡං ආරද්ධ විරියේදී සහිතත්තේ ජායි ඒ අය සමග ඒ අය අසුර කරන්නේ ඉතින් මේ විදිහට අරහම්තුරු පුරුදු වෙලා මේ අනුශාසනය ලබාගෙන කටයුතු කරලා උන්වහන්සේ රහත් වුණ බව දක්වනවා දැන් මේකෙන් තේරුම් ගන්නට ඕන වීරය කියන එක අනුන්ගෙන්ද උපදේශ අනුව හෝ කරන ක්‍රියා දැකලා ඒ අනුව තමා තුළ උපදවා ගත හැකි. මේ වීරිය කුසීත කමින් මැඩවිය නොහෙන පරිදි බලවත් වූ කල්හි ඊට කියනවා විරිය බල. විරිය බල. දන්නවනේ මේ දිනතුන් අර කුසීත කම හේතු කොටගෙන ඇතිවන තත්වයන් කියන්නේ නේ. අෂ්ට කුසීත වස්තු කියලා කියනවා නේද? කුසීත වස්තු අටක් ගැන කියන්නේ මට දුර ගමනක් යන්නට තියෙනවා. වෙහෙසෙන්නටපත් වෙන්නට තියෙන්නේ. ඒ නිසා දැන්ම භාවනා කරන්න බෑ ටිකක් නිදා ගන්නට ඕනේ කියලා. ඊළඟට දුර ගමනක් ගියා ගින් ආවට පස්සේ බොහෝ දුර ගමනක් ගිහිල්ලා යාවේ. දැන් වෙහෙසයි. ඒ නිසා දැම්ම බෑ කටයුතු කරන් දැන් ටිකක් නිදා ගන්නට ඕනේ කියලා. බඩගිනි වුණාම දැන් කොහොම බඩගිනි මේ වෙලාවේ නම් මේ ඒ කටයුතු වල යෙදෙන්නට බෑ. ඒ නිසා කෑම කෑවට පස්සේ පටන් ගන්නවායි කියලා. ඊළඟට කෑම කෑවට පස්සේ දැන් කෑම විතරයි බඩ හොඳටම පිරීලා දැන් බෑම් කරන්න තව ටිකක් ඉන්නවායි කියලා. ඊළඟට ලෙඩ වුණාම සුළු අසනීපයක් කිසේකක් වුණත් නැත්නම් ඒ විදිහේ පොඩි මේ රිදුමක් එහෙම ඇති වුණාම මේ පොඩි එකක් මේක මේ දැන් මගේ ඇඟේ මෙන්න මේ විදිහේ වේදනාවක් තිබෙනවා. දැන් මහන්සියුනොත් එහෙම මේක වැඩි වෙන්නට බැරි නෑ. ඒ නිසා දැන් විදා ගන්නවයි කියන්නේ. ඒ අසනීපයක් බලවත් අසනීපයක් තුලා සුව වුණාම මේ සුව වුණා විතරයි දැන්ම බෑ මහන්සි වෙන්න. කියලා අන්න ඒ වගේ ඒ කුසීත වුණා. දැන් ඔය වගේ කුසීත වුණාම ඒ සාමාන්‍ය කීයේ මේ සාසනික වැඩපිළිවෙල පිළිබඳ වූ කුසීතකම්. අප දන්නවනේ කාර්යාල කටයුතු පිළිබඳ කුසීතකම ඇති වුණාම මේ දැන් කරන්න පුළුවන් එක එච්චර වැඩක් නෙවෙයි කියලා දානවා. සමහර ළඟ තියෙන අවුරුදු ගණන් තරම වෙච්ච ඉතිහිච්ච. මොකද මේ කුසීතකම මේක ගියේ එතනට. පටන් ගන්නෙ හෙට කරනවා කියනවා. මේ අද කරන්න තියෙන එක. අන්න එහෙම කුසීතකම කියනවා. ඒක කාට තිබුණත් අප කවුරු හත හරි හෝ මේ අවස්ථාවලදී ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කවදාවත් අනුමත වන්නේ නැති එක. මොනම කරුණක් නිසා. නේ? මහන්සේ වදාරනවා ජීව තුච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං ස්වේ මහිනෝ සංගරම් තේන මහා සේනේන මච්චුන අජේව කිච්ඡං ආත්මප්පං අදම මේ කරන්නට තිබෙන කටයුත්තේ දීර්යෙන් යුතුව යෙදෙන්න ආතප්ප කියලා කියන්නේ අජේව කිච්ඡං ආත්මප්පං කෝජඤ්ඤා මරණං සුවේ හෙට මැරේදයි කවුද දන්නේ දැන් අපි හිතාගත්තට මේක අපි හෙට කරනවායි කියලා මේ අද කරන්න තියෙන එක හෙට මැරේදයි කවුද දන්නේ කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුන මම දැක්ක එක තැනක සංගරන්තේන කියලා මේ මාර්යාත් සංග සතුනක් ගැන සඳහන් කරනවා නෑ එතන සංගරණ කියලා කියන්නේ ජීවිසුමට නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුන මහා සේනාවක් ඇති මාර්යාත් සමග ඒ කියන්නේ මරණයත් සමග අපේ කිසිදු ජීවිසුමක් නෑ ජීවිසුමයි කියන්නේ එදෙනා යම්කිසි සම්මුතියකට පැමිණිලා ඕක හෙටම එන්න එපා අනිත් දඩේ ඉන්නේ කියත හැකි මරණය කියන එක. නමුත් එන වේලාවේදී ඒ මරණයත් එක්ක කොහොමද අපි ජීවිසුම් කරගන්නේ? මරණය මරණය සිදුවීමට ඒ කියන්නේ මරණයටයි මේ සේනාවක් ඉන්නවයි කියන්නේ. එතන මාර කිව්වේ මාර දිව්‍ය පුත්‍රයා ගැන නෙවෙයි. මරණය ගැන. ඒ මරණය සිදුවිය හැකි මේ ක්‍රම තිබෙනවා. නේ? මේ ක්‍රම. සමහරුන් අපි කියනවානේ කෙනෙක් කායන ආහාර ගන්නේ ජීවත් වන්නේ. ඒ කියන්නේ තිරුමු. ආහාර ගැනීමේ මුඛ්‍ය ප්‍රයෝජනය. ප්‍රධාන ප්‍රයෝජනය කුමක්ද? මේ ජීවිතේ පවත්වාගෙන යාම. ඉමස්ස කායස්ස පිටියා යාපනාය. ඒක ආහාරය. නමුත් ඒ ගනු ලබන ආහාරයෙන්ම සමහරෙක් මැරෙනවානේ. දැන් ඒ ආහාර ළමයෙකුට දුන්න විස්කෝතුව හිර වෙලා මැරෙන අවස්ථාව ගැන සඳහන් වන්න. ඒ විස්කෝතුව දුන්නේ අම්මා හෝ පියා හෝ තව කවුරුන් හෝ මේ ළමයා මරන්න නෙවෙයිනේ. නමුත් මරණයට එයත් කාරණයක් වුණා. ඒක හිර වෙලා මැරෙනවා. ඒ විදිහට දැන් ගෙවල් හදාගන්නේ මිනිස්සු. ගෙවල් හදාගන්නේ මොකට මැරෙන්නද? නැහැ. ගේ හදාගන්නේ අවැසි පිළි ආදී මේවායින් ආරක්ෂා වෙලා සුවසේ වාසය කරන්න. ඒ ගේම තමා මත ඇද වැටිලා කෙනෙක් මැරෙනවා. ඒ වගේ කොයිතරම් මරණය සිදුවන්නට හැකි දේවල්ද තිබෙන්නේ. එහෙම එක කොහොමද අපි මේ යමක් හෙටයි අනිත්‍යයි කීටි ඕ විදියට හිතන්නේ. එහෙම සැලසුම් තිබෙනවා. නම් තේරුම් ගන්න ඕන. ඕන මේ වේලේ කරන්නට තිබෙන දෙයක් මේ අවස්ථාවේදීම කරනු විසක. එය කල් දැමීමක් කළ යුතු නැහැ. ඒකත් මේ වීරිය තිබෙන අයගේ ගතියක්. වීරිය. වීරිය තරම් හොඳ දෙයක් ධර්මයක්. ඉතින් වීරිය බලය කියන එක ඒක ඇත්තෙන්ම බලයක් කොයිතරම් ශක්තියක්ද කියන එක. ඇඟේ නෙමෙයි ශක්තිය තිබෙන්නේ මේ වීරියේ තිබෙන්නේ. සමහර විටක ශරීරයේ බොහෝම කෙසඟ බොහෝම දුර්වල. ඒත් සිතින් දැඩි බලයක් තිබෙන අය සිටින. ඒ චිත්ත බලය. කයින් මේක එන්නේ නැහැ. සමහර විටක කය කොයිතරම් හැඩි දැඩි එකක් වුවන් සිතේ බලය නැත්නම් බලය නැත්නම් ඒ කයින් විතරම් වැඩක් ඒ නිසා චිත්ත බලය. ඒක චිත්ත බලය මේ වීරියෙන් තමයි වඩා ප්‍රාණවත් වන්නේ. ඒ නිසා මේ වීරිය ඇති කරගන්න. ඒ වීරිය තිබෙන කෙනෙකුට මොනවද කරන්නට බැරි? ඒක බලන්න. ලෞකික වශයෙන් සලකපත් කොයිතරම් දෙයක් කරන්නට පුළුවන්ද? වීරිය බලය. ලෝකෝත්තර තත්වය ගැන සලකන විට ඒ නවලෝතුරු දහම් ප්‍රත්‍යක්ෂ කරන්නේ මේ වීරිය උපකාරය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තමන් වහන්සේගේ තමන් වහන්සේ අනුගමනය කළ වීරිය උපදවා ගැනීම පිළිබඳ වූ පිළිවෙත දක්වලා ඒම අනුගමනය කරන්නටයි කියලා වික්ෂුන් වහන්සේටත් නියම කළා. කාමං පචෝච නහරූච අට්ඨිච අවස් උපසුස්සතු ශරීරේ මාංශ ලෝහිතං යන්තම් පුරිස කාමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස సంతාන වරිස්ස මේ ශරීරයේ තිබෙන සමනහර ඇත කියන මේවා ඉතිරි වුණත් ඉතිරි වුණාවේ මේ කරන වීරිය නිසා ලේ මස් කියන ඒවා වේලිලා වේලිලා ගිය වේලී ගියාවේ යම් පුරුෂ ධෛර්යයෙන් පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමයෙන් වහන්සේ නම් ප්‍රාර්ථනා බලාපොරොත්තු වූයේ ලෞතර බුද්ධත්වය ඒ ලෞතර බුද්ධත්වයට පැමිණිය යුතු නම් ඒ තැනට නොපැමිණ මේ වීරය නිහිරි නොකරන්නේ එහෙම අනුගමනය කරන්නට බුදුරජාණන් වහන්සේ ගන්වා වදාලා තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ නිසා ඒ වීර්යය ඉතාම හොඳ ධර්මයක් සියලුම සම්පත් සාදා ගන්නට පුළුවන් ධර්මයක්. ඒ වීර්යය කියන එක ඒ ග්‍රීය බලය බල වශයෙන් ඇති කරගන්න. කුසීත කමින් මැඩෙන්නට නොදී ඒ ආරක්ෂා කරගෙන දියුණු කරගන්න. ඉතින් ඒකට තේරුම් ගන්නට ඕනේ මේ අවස්ථාවල. ඉතින් තියෙනවා ඒ කුසීතකම ඇති වෙනකොට එය දුරු කරගන්නට තියෙන උපක්‍රම සක්‍රම කියන්නේ ඒ මේ ධර්මානුකූල පිළිවෙත් තිබෙනවා. ඒවා අනුගමනය කොට ඒ කුසීතකම් දුරු කරගන්න. සමහර විටක සිත අලස වෙන අවස්ථාත් තිබෙනවා. එකම වැඩක බොහෝ වෙලා යෙදී සිටින විට සිත අලස වන්නට ඉඩ තිබෙනවා. එහෙම අවස්ථාවලදී ඒක තේරුම්ගෙන ඉරියව් මාරු කිරීම ආදී බඳු කටයුතු කරලා ඒ Taman එයාර බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවා පරමාර්ථයක්. ඒ පරමාර්ථය ඉදිරියට ගැනීම පිණිස වීර්යය පවත්වන්නට ඕන. ඒක කුසීත කමින් මැඩලිය නොවන පරිදි දියුණු කරගත්ත වීර්යය විරිය බල. ඒක අදා කියන්න ලැබෙන්නේ නැත්නම්. අතයි කියලා. ඊය බල ඊළඟට සති බල සමාධි බල ප්‍රඥා බල ඒවා පිළිබඳව ටිකක් කියලා බෑනේ ටිකක් අපි කතා කරමු අපි අනිත් දවසේ වෙනසට කතා සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේදනං භූතියා සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේදනං භූතියා සබ්බේ ධම්මා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේදනං භූතියා दुःखसत्तादिखादसत्तादिभया शोकसत्तादिदुःखा सतीपानि आकाशत्तादिमत्तादेवानागामीतिका पुनन्तनन्मुदित्वा सङ्गतं स्थापनम् आकाशत्तादिमत्तादेवानागामीतिका पुनन्तनन्मुदित्वा सङ्गतं स्थापनम् आकाशत्तादिमत्तादेवानागामीतिका पुनन्तनन्मुदित्वा पूजयन्तु स्वं सदम्